සල්පෙන් අපිට පේනවනේ මේ චූලා පොඩි ෂුවර් නෑ මේක. දැන් <laughs> ඇත්තටම ඉතලා දීපු උත්තරේ හරි. නමුත් නමත මුමින් කියන පාඩම ගැටලුනා. ඒක අඹ ත්‍රිපිටක පාඩම පාඩම ලෑස්ති නෑ. මන් දන්න ඔන්න හාමුදුරුවෙක් ඉන්නා මාතර ලෑස්තියෙන් යන්න. මේ ශාන්තිය හිලාම් පස්ක දෙවිත අහිල වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ කියනවා මම එකට යන්න ලෑස්තිලා 500ක් විතර ගෝල පිළිදෙකුත් එක්ක අංගවලුගේ ඉඳලා ඒකට දුණු ජනපදයේ හරි ප්‍රසිද්ධයි මේ පොත්පත් කියවට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කියලා තියෙනවා මාසවල් ස්වාමීන් වහන්සේගේ ගෝලේ උන්වහන්සේ මට කිව්වා වහන්සේ සබ්‍රක්මචාරින් වහන්සේ නමක් අපේ ලොකු ආන්දරන්නේ මට වහන්සේ අතේ පුහුණු කරන්න. මේ ත්‍රිපිටකය හදාගන්න. ඊට පස්සේ ඒකාන්ත කියලා කියනවා මට මේ දීගනිකාය මධ්‍යමනිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කියන සාමාන්‍යයෙන් බල කියලා දෙන්න පුළුවන්. මට බුද්ධ නිකාය සමාන පාඩ දැන් මතක නැතිලා දෙනවා මොකද උගල කාලෙකින් මම ඒක පරිභෝග කරලා නැති නිසා. ඒක නිසා අපි මෙහෙම දේශමක් කරමු. සුලාබේ මේ ගන්න කටපාඩමේ දීගනිකාය අඟුත්තනිකාය මජ්ක්‍ධිමනිකාය ඔක්කොම මේ පිළිසෙට කියලා දෙන්නවා. දවල් වගේ. නැහැට මම ඒකට අවදාලා අටුවාවෙන් බණ කියනවා. නිසා අපි දෙන්න අට ප්‍රසිද්ධ කරමු. අපි දෙන්න මේ ත්‍රිපිටකය පිළිබඳව හැදෑරීමක් කරනවා කියලා පස්සේ මිනිස්සු කරලා දෙන විශාල මණ්ඩපයක් හද මේ උදේ රෑ දෙකේ මේ දෙනමගේ බණහන්ඩ කියලා. මේ කිව්ලාගේ හම්බුරෝ ඒ දන්න විදිහට අර පෙළපත පෙළ කියවලා ඒත් තමයි දවල්ට කියලා දෙනවා. ජීවිතය භක්මජාල සූත්‍රය කියන්නේ මේකයි. ආදි වශයෙන් රෑකාර ලොකු හම්බුර ඇවිල්ලා ඒකේ එක එක පාඩයකට අර්ථකථන දෙනවා. මේම කරගෙන කරගෙන යනකොට අන්තිම දැන් බණ ඉවර කරන දවසේ කියන්නේ ත්‍රිපිටකේ හමාර කරන දවසේ සූලාවේ ආන්දුර ඇවිල්ලා ඒ බණ කියලා ඉවර වෙනකොට අර බණ කියලා දෙන වැඩිමාල් ආන්දුර ඇවිල්ලා ඉස්සරහින් දන ගහගෙන කියන්නේ සූලාවේට වැදලා නෙවෙයි අධිවන නැකොළු අනේ සූලාවේ මට කමටහනක් දෙන්න කියලා. ඒක වල ස්වාමීනාන්දේ ඔබ වහන්සේගෙන් මම මේ කමටහන මේ බණ ඉගෙන ගන්නවා ඔබ වහන්සේ මේ සෙනග ඉස්සරහට ඇයි මගෙන් කමටහන් ඉල්ලන්නේ කියලා. නෑ නෑ සූලා දෙවියන් මිනිහගේ පාර වෙනයි කිව්වා. අඤ්ඤෝයාවසෝ ගත කස්සමග්ගෝ කියලා මට අනුකම්පා කරලා කමටහන් දෙන්න කියලා. ඊට පස්සේ සූලා වෑංගෝ ආනපානකදී මොකද කමටහන් දීලා ඒ සෙනඟ දැනගත්තා මේ ලොකු ආන්දරෝ විසින් මේ පොඩි ආන්දරන්ගේ තියෙන ප්‍රත්‍යක්ෂ ඥාණය මේ කතාවේදී අල්ලගෙන කියනවා ලොකු ආන්දරෝ ඉච්ඡර ප්‍රත්‍යක්ෂ මේ බණ දැනගත්තට කිසිම ප්‍රත්‍යක්ෂයක් නැහැ. යහඳුරන් තේනවා ගමන ගියමින් යන්නේ පාර වෙනයි. අන්‍යෝන්‍ය ආංගෝ ගත කස මාර්ගෝ. මැප් එක බලනකොට කටට කියලා දෙනකොට ඒක එකක්. නමුත් තමයි යනකොට වෙනස්. ඉතින් මේක මිනිසුන්ගේ හොඳට හිත් කාරණා තියෙනවා. පස්සේ තුලාවේ හඳුන් මහතත් ඒ ලෝසාන්නාන්සයෙන් වරන් අරගෙන අනුරාධපුරයට ඇවිල්ලා විහාර පිළිසකට උගන්ව ගන්න ඉන්නකොට ආරංචිලා තියෙනවා මේ මාතර ස්වාමීන් වහන්සේ තමයි උගන්වපු ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා කියන්නේ. චූලාව කතා කරලා කිව්වලු මේ බණ පන්තියේදීම කතා කරලා කිව්වලු පත්කටි ගාමු යමු. මේ සංස අනිවාර්යයෙන්ම rahat වෙන්න ඕනේ. මොකද මේ තරම්ම නිහතමානීව තමන්ගේ ගෝලයා ඉදිරියට පිටට ඇවිල්ලා ඇදලි බඳගෙන කමතහනක් ඉල්ලපු තරම් කෙනෙකුට කවදාකවත් උන්වහන්සේගේ අවබෝධයේ බාධාවක් වෙන්න බෑ කියලා. අවබෝධය කියන්නේ පොත් දැනුම බාධාවක් වෙන්න බෑ. උන්වහන්සේ ධර්ම පොතේ දැන්නේ වැඩක් නැහැ කියන්නේ. කියලා ගිහිල්ලා ඒ ආදාන කටයුතු සේරම කෙරුවයි කියලා අත්වචාරින්ට මතක් කරනවා. මේ පොතේ ධර්ම අනිවාර්යම බාධා වෙන්නේ නැහැ නිහතමානී වෙනවා. ඒක මේ වැදගත්ම පාඩේ තමයි අන්‍යෝන්‍යාවසෝ ගත රස්සමග්ගෝ. හැබැයි ගියේ කිනාගේ පාර වෙනයි. ඒ වගේ යම් කිසි කුරුසෙක් ඒ විඤ්ඤු එහෙම නැත්නම් පච්චත්තම් වේදිතබ්බ වුණාට පස්සේ ඒ පාර යන අයට හොඳට තේරෙන මේ මනුස්සයා කරපු දෙයක් මේ කියන්නේ. දැකපු දෙයක් මේ විඳින්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ ගතිය ආපු ඕනම කෙනෙක් සර්වඥාන්ති දෙවියන්ට සර්වඥාන්ට ප්‍රශ්න කළා තියෙනවා. ඔය එච්චරපත් ඔය පොළවේ ගහ ගහ කියන කතාව දැක්කද දන්නවද? කිසිම කෙනෙකුට කපේලා කියන්න බෑ මම දැක්කම දන්නවා කියලා. වෙන දරුවචාන් කියනවා ඔබ දැන් මට මම නිඳ කරන්නේ නැහැ නවත්තු බාන්දා. මේක පස්සතෝ ඥානතෝ. දකින්නවනම් දන්නවනම් ඒකයි මේ සාධනෙ ඔබට ලැබෙන තේරෙ. ඒක තමයි ඔබ සාධන කරන් තියෙන වැඩි. එහෙම නැතුව කොච්චර ශ්‍රද්ධාව කියන්නේ කියලා. කොච්චර අනුමාන ඥාන තිබුණත් ඒක සේරම අන්ද පරම්පරාවක්. නැත්තම් <clears throat> බත් බැලේක විදිහට හරක් රකින්න මිනිහෙක් වගේ. පස්කෝ රසේ නැහැ. පස්කෝ රසේ ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. අන්නේ ප්‍රත්‍යක්ෂය ලැබිය හැක්කේ විඤ්ඤෝ පුරුෂයාට විතරයි විඤ්ඤෝ කියන්නේ PhD කාලෝ කියන එක නෙමෙයි. විඤ්ඤෝ කියල කියන්නේ යෝනිසමනස්කාරය අනුසමනස්කාරය දානවා. අපිට දැනෙන සෑම බාධාවක් වලින් ධර්ම රසය මත කර ගන්න දන්නවනම් ඒකයි මෙතන විඤ්ඤෝ කියලා කියන්නේ. අපි කවදාකවත් පමා වෙන්න නරකයි අපිට මේ පහසුකම් වෙනකම්. අපිට අවශ්‍ය කරන දේවල් දැනෙනකම් හිතියොත් ඒ කවදාකවත් වෙන එකක් නෙවෙයි අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය කරේ. ඒ නිසා දැන් තමයි වෙලාව. ලංකාවේදී තේරෙන්න වෙනසක් කරන්න ඕන නම් කියන්නේ any time is tea time කියලා. ඒ වගේ තමයි any time is mindfulness. any time be mindful any time be inside meditation කියලා කිසිම චිත්තක්ෂණයක් නෑ අපට මේකේ මේ වෙලාවේ කරන්න බෑ කියලා. එහෙම කෙරෙනවා නම් කියනවා නම් අනිවාර්යයෙන්ම යාර කබර ගෝයා, තල ගෝයා, කබර ගෝයා, තල ගෝයා කර ගන්න හදන කතාවක්. ඉතින් මේ පච්චත්තං වේිතකෝ විඤ්ඤුහිලිවට පස්සේ මොනම කොනක්වත් මොනම ඉරියව්වක්වත් මොනම කරදරයක්වත් කොහෙවත් නැහැ සතරපත්තන්ට අහු වෙන්නේ නැති. ඊට දවසක් ඒ අනුත් ස්වාමීන් වහන්සේ තදවල රෝගයකට අහු වෙලා පීඩා විඳිනවා. ඉතින් අනුත් ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එකම නෑදෑපරවුරේ සමවයස්කාරයෝ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කියනවා එළ බලන්න. ඊට පස්සේ මේ ගානට ඉතාමත් වේද බව පේන නිසා හැම වෙලාවෙදී බොහොම ප්‍රසන්න විදියට ඉඳගෙන මේ වේදනාව විඳිනවා. මතයි දුක ඉඳගෙන ඉන්නකොට අහලා තියෙනවා ස්වාමීන් මේ වගේ මේ ජීවිතේ පැහැර ගන්නසුළු වූ මරණ සමාන වේදනාවක් තියෙන කොහොමද වහන්සේ මේ ප්‍රසන්න මනසකින් ජීවත් වෙන්නේ කියලා. ඊළඟට කියලා දෙනවා අයත් මේ මට මේ මොනම දෙයක්වත් සතර සතිපට්ඨානෙ පිට වැටෙන්නේ නැහැ. හැමදේම සතිපට්ඨානෙ. මහරාන්තික වේදනාවක් අපව ජීවත් මම සතිපට්ඨාන තොර නැහැ කියලා. ඒක සාමාන්‍යයෙන් අපි ආදර්ශවත් විදිහට නැත්නම් මේ කතාන්තර විදිහට කියන්නේ ඔය ජීවකයා නිතරම පුහුණු කරන කාලේ ඒ විසහකාමක ආචාර්යන් ගාවට ගියාට පස්සේ දැන් දැනගෙන මෙයාට මේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ හැකියාවක් තියෙනවා කියලා ඉතින් දවසින් දවස එක එක ගහගෙන එක එක හේ පස්පංගුව ගැන ලෙඩ ගැන කියලා කියලා දිවි ගියා. එයාට වැඩි ජීවක ගුරුවරයාට දරතිය ඇදලා ඉතින් ඒ ප්‍රකාශය දිනාගෙන අන්තිමට ශාස්ත්‍රය ඉවර කරාට පස්සේ ගුරුවරයා කිව්වලු මේ කියන්නේ ඩිස්කේෂන් එක PhD ඩිසර්ටේෂන් එක ලියන්න ඕනේ. ඒකට ටාස්ක් එකක් දීලා මොකද ටාස්ක් එක කැලේට කියලා බලන්නේ කිව්වලු බෙහෙතර ගන්න බැරි කලයක් වුණා කියන එක. ඉස්සෙල්ලා තිබුණේ බෙහෙතර ගන්න බැල තෝරාගෙන එක එක එක එක ඉගෙන ගන්න. අන්තිමදදී උට ආස්තේක තමයි බේතකට ගන්න බැරි පැලයක් කැලේ තියෙනවා බලන්න. දවස් 7ක් කැලේ ගිහිල්ලා ඉතිරිවලු කිසිම දෙයක් නැහැ ඒගොල්ලෝ බේතක නොගන්න. ඒකයි අපි හසිපත්තානේ පටන් ගන්නකොට වැඳලා මුලක්කටක් දීලා කපුද ළඟ අන්නේ ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්න කොහොමද මේක පටන් ගන්න කියලා හරියමාරු. මේක පටන් ගන්න තරක් කියලා දෙන්න බැරි නිසා අපිට පටන් ගන්න විදිහක් නම් හසිපත්තන කරන්න බෑ කියලා. නමුත් අන්තිමට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියනකොට ඒ පුරුෂයාම නැත්තම් ඒ ස්ත්‍රියාමයි මොකද්ද විපස්සනාවට ගන්න බැරි කමට ආන්නේ. ඒක නෑ. ලෝකේ තියෙන ඕනම දෙයක් විපස්සනා කරන්න. මම පටන් ගන්නකොට ලකෝ ගන්නවා කොහෙන්ද පටන් ගන්න කියලා. ඒ තරම් මේ දෙක අතර පරස්පරයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂ කිරීම සංසන්දනය කරනකොට ඒ ස්වාමි විවේකානන්ද වගේ මිනිස්සු කියලා කියනවා ප්‍රත්‍යක්ෂයේ අංශයක් පොතේ දනවා ටොන් එකට වැඩි වටිනවා කියන. එතනට අද ලෝකේ කොහෙද දුවන්නේ? ඒගොල්ලෝ කියවත් පොඩ්ඩක් හිතනවා මේ පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂ කරන්න කියලා පිළිතුරු කතා කරන ලෝක ප්‍රචාර කරන ඒකත් එම පීඩ එකට සීමාව පයින්නවා ඒක කරගන්න ඕනේ කියලා මේ ප්‍රත්‍යක්ෂ පැත්තට දාලා කීනෝ ප්‍රත්‍යක්ෂ කරන්න වෙලා නැහැ අපිට. ඒක ඉස්සලා මේ කල යුතුට රාජකාරී නමුත් ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව ගන්න සෑම දෙම අන්ධකාරකදී ඒක අපිට හොඳට කැපෙයිද නරකට කැපෙයිද කියන්න බෑ නිසා සර්වඥාන්ගේ මතක් නම් මේ සබ්දයේ සිද්ධා අනුමාන සිද්ධා කියන එක මේ ලෝක සාහිත්‍යයේ හැමදාම නම්බු කරන දේවල් ඒකක් අනුනම් කරන්න එපා සද්ධායෙන් පටන් ගන්න අනුමානෙට කියන හොඳට මේක පරීක්ෂා කරන්න නමුත් ප්‍රත්‍යක්ෂයට යනකම් කවදාකවත් මං කිව්වා කියලා නැත්නම් වෙන දෙයක් කියලා අදාන්න එපා ප්‍රත්‍යක්ෂයට ගිය දවසේ දරුවක් නෙදානවා ඊට පස්සේ ඒ පුද්ගලයා කවදාවත් සද්ධාහයෙන් අනුමානයෙන් අතර වෙන්නේ ප්‍රත්‍යක්ෂ කරලා මිස. අන්නේ එවැනි ධර්මතාවයක් නිසා සර්වඥ වාසයේ කිසි පැකිලීමකින් තොරව මේ අනිකුත් ධර්ම අතර මේක හිමියෝ පුරුෂයෙක් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් වශයෙන් පෙන්නලා දෙනවා. මේක සර්වඥ වාසයේ පමණයි පාරමිතා පරීක්ෂාට පමණයි වෙන කටියට මේක කරන්න බෑ කියන කිසියම් ගුරු මුෂ්ටියක් කිසියම් දුෂ්කර මේ මුසුදුසුකම මොනම කාරණාවක් වෙන්නේ. එනිසා මේ ධර්මයට බුදුහාමුදුරන්ගෙන් ස්වාධීනව පවතින පශක්තියක් තියෙනවා. ස්වාධීනව ස්වරවට්ටන මාතක ධර්ම ස්වාධීනව ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නිසා උනාට පැහැදිලිව මේක ගුරුකම් කියලා කරකුවා. ඇත්තට මේ අචේතනික උදාහරණයේ මේ කියන සාන්දෘෂ්ටික ගති, පච්චක වේකප්ප ගති වලට බුදුන පණක් කියලා. ධර්මයේ බුදුම පණක් කියනවා. හැබැයි මේ පණ අපි දීලම තමයි අපි පණ දෙන්න ඕන. මම දැන් මට ධම්ම ජීව කිව්වට වටිනවා කියලා මට කියනවා. ඒක තමයි පණ දෙන්නේ. පණ දෙන්න දෙන්න දෙන්න දෙන්න පණ. ඉතින් ඒක නොදී දෙඤ්ඤං කාසි වලට ධර්මයේ කරකන්නේ. හිත දෙන්නම් පාඩම් දෙයක් දෙන්නම් කියොත් කාකාලික වෙනවා. කාලිකව කරන්නම් ප්‍රත්‍යක්ෂ ඉස්සරහට යන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එකම සදා මනුස්සයෙක් කියලා කිව්වට පස්සේ කියන්නේ මම හැම තීරයකම සාජාතයට 100%ක්ම කොටු වෙලා දෙන කිසිම පරිණාමය වෙනසක් හෝ මේ තම ස්වච්ඡන්දතාවයක් හෝ පරිශන කිරීම ශක්තියක් නැහැ කිසිම සතෙකුට. පරිශනකට ලක් වෙන ශක්තිය විතරයි. මනුෂ්‍යයන් විතරයි තියෙන්නේ. ඒ කීදීත් අපි මේ අනුමාන සිද්ධාවේ සද්දීය සිද්ධාවේ නතර වෙනවා නම් අපි මේ පච්චක්ක සිද්ධාවට ඒ තීරු දැන දුන්නේ නැත්නම් මේ ධර්මයේ හරි අසරණව බලනවා අපිට උදව් කරගන්න විදියක් නැතුව. නමුත් අපි මේ පච්චක සිද්ධාවට ටික ටික ඉඳ දුන්නොත් අර අනුමාන සිද්ධාවට අය සබ්දයේ සිද්ධාවට කිසිම පන්නරයක් එන්න පටන් අර ගන්නවා. එතකොට අර අන්‍යෝය ආවසෝ ගත කස්සමංකෝ. අන්‍යෝ ආවසෝ ගත කස්සමංකෝ කියන ගිය මිනිහගේ පාර වෙනයි කියන ධර්මතාවයේ ඉඳ පටන් අරගත්තාම මේ ධර්මය ඒ හරවත්තනාසේ ළඟ ඉඳලා එතනදී ගත්තේ නැතය. අපි අවුරුදු 2500ක් පරණය අපි ඉන්නේ වෙන තැනකේ කියන දේවල් මතුවේ. නිසා ප්‍රත්‍යක්ෂය ඉස්සර කර ගැනීම තමයි මම හිතනවා අපි අපේ දෙමාපියොත් එක්ක ගුරුවරුත් එක්ක දෙවියන් එක්ක ප්‍රඥාත් එක්ක කොයි කෙනෙක් එක්ක සලකලා බැලුවත් අපි ඉස්සරහින් ඉන්න ඕන දැන් ඒක නිසා සරුවත්නාගේ ලෝකයේ වැඩි හිටකම සලකන්නේ වැඩිම ප්‍රත්‍යක්ෂයේ තියෙන කෙනා. ඒක හැබැයි මේ ලෝක සම්මතේ නෑ. ලෝක සම්මතය කියන්නේ වැඩිම සීලේ දිනේ කරන්නේ වැඩිද. දවසක් ඒ අනාථවේලික සිටුමා තමන්ගේ යුතුයකම් ප්‍රතිතු කරපු පියතුමේ ඒ කටයුතු කරන ඉන්න කාලේ සර්වඥාන්ති වඩින වඩින තැනට ගිහිල්ලා මේ දාන පිළිගන්නේදී ඔය ඒ සංඝයාට කරන උපස්ථාන අන්තිම ඉහිණි කරන නිසා හැම කෙනෙක්ම බුදුහාමුදුරන්ට ආරාධනා කරනකොට අනාථවේලික සිටුමාට ආරාධනා කරනවා අනේ අපිට බුදුහාමුදුර අනුග්‍රහ කළා දානට වඩිනවා මොනවා අඩුපාඩු වෙයි දන්නේ නැහැ ඒ නිසා ඇවිල්ලා බලලා පත්තම් කරනවා. ඉතින් මෙතුමා යන පුරුද්දක් තියෙනවා. ඉතින් බොහෝම ඈතකට ගිය වෙලාවේදී ඒ අනාථ දෙනික සිතුමාගේ බාලම දුව තුලසබත් ගාව විවාහ වුණේ නැහැ. හැබැයි අනිකුත් ගෙදර හිටපු ඔක්කොමලා සෝවන් වුණා. තුලසබත් ගාව සකදාගාමී වුණා. සකදාගාමීලා ප්‍රතික්ෂේප කරා විවාහ ජීවිතේ. ඇත්තම ඔය සිතුම හරියට උනන්දු වුණා කලවයසට විවාහ කළ දෙන්න. ඉතින් ඒ සුමනාව බඩපිස්සි කියන්න ඇති මට හිතෙන විදිහට සිත් මාකට නැත්නම් අපච්චිට නැත්නම් තාත්තට මම බලක් නම් කාටවත් දෙන්න. නැත්නම් මට ඉන්න දෙන්න මෙතෙන් වෙලා ගියේ. කොහොමද මේ සමානට මේ ඉන්න දෙන්න සිද්ධ වුණා. නමුත් මේ ඈත දුර බැහැරක ඉඳි ආරණ්‍යයක් ආවා. කොට කාලයකට ගෙදර ගිහිල්ලත් නැහැ සිත් මා සිටුමල්ල ගිහිල්ලත් නැහැ. සූර සුබත්තාව මරණාසන්නයි කියන්නේ. ආසන්නයි කියන්නේ. සිත් මයනකොට ඇත්තටම කෙල්ලට අමාරුයි. තිබිලි ගෙට ගෙන්නලා. කරුල මාබෙට ගෙන්නලා. කොහොමලා දන්නවා තව සුළු වේලාවක් ඉන්නේ කියලා. සිල් සමාත හරි විකාර නිරෝවාන් වෙලා ඉන්නේ හිතුවා. හරි ඒ විකාර දුකක් ඇති වුණා නේ මේ කෙල්ලට කලවයසක විවාහ කරලා දෙන්නත් බැරි වුණා. මේකක් තුවක් බලන්නත් බැරි වුණා. මේක බලලා තිනවා මම එනකොට ආතන්නයි කියලා ළඟට ගිහිල්ලා. ඔළුව අත ගහලා ඇහුවලු අනේ දුවේ උඹට අමාරුද කියලා. සුරසුබද්දා විනාඩකට මල්ලි මට ගෙඩි අමාරුවක් නැහැ කිව්වා. සිරිතුමාට ගැටේ ඉතවලු මොකෝ කවදාකවත් මේක මට මල්ලි කියලා කතා කරන්නේ. ඊට කියලා වළු දුවේ උඹට හිතට බයද කියලා. يعني මරණාසන්න බයට හිත කලකොල වෙලා යනවා. මල්ලි මගේ කිසිම බයක් නැහැ කියලා. ඊට පස්සේ ආයත සිස්ම දැනගත දැන් නම් ඉතින් වයර් මාරු වෙලාම තමයි. ඊට අන්තිම වතාවෙන් හරි වෙලා අහන කොටත් උත්තරයක් දීලා තියෙනවා. තුන්වෙනි සැරේකත් පැහැදිලිවම මම කිසිම පැකිලීමක් නැතුව මම සතුටින් ඉන්න බව මල්ලි කියන ආමන්ත්‍රණයම කරලා දෙනවා. සිතුමාට කියන්නේ සෝවාන් වෙච්ච සිතුමාට සෑහෙන දැක්කක් අතුනානේ මේ කෙල්ල කිච්චර බින්දහම් කරන හිතියා. දැන් මේ මම වගේ වැඩගත් තාත්තා කෙනෙකුට දා වුණත් අනේ මරණාසන්න වෙලාදී හිත කලකොල වුණා දෝ කියන සැකේ. පස්සේ ගිහිල්ලා ආදාන කටයුතු ඔක්කොම කරලා සර්වඥාන්ත ළඟට ගියාම සාමාන්‍ය අනාථ වෙන්නේ තුමාගේ පුරුද්දට කවදාක සර්වඥාන්තගේ ප්‍රශ්නයක් අහන්න නැතිලු මේ කතා කරලා වෙහෙසෙ වෙයි කියලා. පුදුම විදිහට මේ සර්වඥාන්තගේ පිළිබඳව මේ රැක බලන්න. ඉන්නම සර්වඥාන්ත හොඳට දන්නවා මේ ශික්ෂමාට විශේෂයක් කරලා ප්‍රශ්න අහලා උත්තර දෙන්න ගැතියක් වෙනවා සර්වඥාන්තගේ. ඉතින් දැන් මෙදත් කිහිලා තැන්කින් ඉන්නවා. එකක් පස්ස වාඩිලා ඉන්නවා. ඊට පස්සේ සර්වඥවරු මොකද කිව්වා මේ වෙලාවේ ඉන්න ඕනේ. ඉතින් බිම් බලාගෙන ඉන්න වැඩි මොකක් කියන්නේ කියලා මොකද? අනේ ස්වාමීන් වහන්සේ මේ මගේ බාල දුව මරණයටපත් වුණා. මම එනකොට අවසාන කටයුතු වෙනවා කියන්නේ ඥාසන්නයි බලයි. නැතුණා මම ඉවර කරලා එන ගමනද. ඉතින් අමුළු ඔබතුමා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු අවබෝධ කරපු කෙනෙක් වශයෙන් ඕකනේ ඉච්ඡර කනගාටු වෙන දෙයක් මොකද තියෙන්නේ කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ මට ඒක මිනිස්සෙක් ඉපදෙනවා මැරෙනවා මගේ දරුවෝ මැරෙනවා කියන දෙයක් ප්‍රශ්නයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනලා කියන්නේ මේ සුමනාවගේ ගතිය මොන වගේ වෙයිද කියලා. අන්නරපස්සේ කොයි වගේ දැනගන්න යයිද කියන එක දැනගන්නයි ආවේ කියලා. ඒත් කොහොමද සුමනාව මේ වෙලාවේ සිද්ධ විමානයක තීර්ථ දිගදු සාධුවක් විදිහට විශාල විමානයක් සහිතව පුදුමාකාර සතුටින් ගත කරනවා කියන්නේ. ඒක ඒකවල ඒ ශිල්පමාන කවදාකවත් බෑ. මේක නෑ කියලා කියන්නේ මොකද සර්වඥාන වේලවල අර එකක් ප්‍රහාදයක් කියන කෙනෙක්. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ මරණ මොහොතේ මොකද කරකොලුනේ හිත. ඇයි කියලා. අනිවාර්යයෙන්ම මම එනකොට හොඳට කොමොත් බලයි මම මේ ඔළුව අත ගහලා මේකට අමාරුද කියනකොට මට මල්ලි කියලා කතා කරන්නේ. මොකද හිත කලබල වුණාද අහනකොට නෑ කිසිම කලබලමක් නෑ මල්ලි කියලා බොහොම ප්‍රශ්න තේරුම් ගන්න දුන්නා. උඹේ හිත අවුලද කියලා අහන්න නම් බොහොම සතුටින් ඉන්නේ කියලා තුන් සැරම මල්ලි කිව්වා ඉතින්. ඒකවල ගරුවචාන්ගේ මතක් කරලා කියලා කියනවා උඹලා ගෙදර ඉන්න ඔක්කොමලා සෝවාන් ඇත්තෝ. ඔයි කෙල්ල විතරයි අකටා ගන්න නිසා ඒකේ වැඩිමාන. මේ මරණ මොහොතේ කොට ටොක්ක්ක් අනින්න තමයි ඔය කියලා කිව්වේ. උඹේ අනුන්ගේ දිනේ කියලා වැත්තක දින සතදාගාන වෙන්න බලාපන් කියන්නේ. ඉතින්ද එනකම්ම සුමනාව ලෝක ධර්මයේ කැදුවේ. සුගේ පවතින තාත්තා කියන ආමන්ත්‍රණය කැදුවේ නෑ. නමුත් මරණ මොහොතේ තේරුම් ගත්තා මේක තාත්තට පණිවිඩයක් දෙන්න හොඳ වෙලාව. අනික කටි හරියට කලකොල වෙනවා මරණ වෙලාවේදී. ඒ පැත්තත් නැතුව මේ පැත්තත් සුමනාට එහෙම දෙයක් නෑ. සුමනා ගන්න පැහැදිලිවම මට එනවනම් තව එක සැරයක් එන්න වෙනවා ඊට පස්සේ වැඩ ඉවරයි. ඒ නිසා මම තාත්තට මතක් කරලා කිව්වේ මෙතෙක් කලකට වයස නිසා මම සැලකුවා නමුත් මුදුගෙම දුක් වෙලා මම මේ ගෙදර මේකගෙන මගේ වැඩ ටික මම උඹලට වැඩි කරගත්තා කියන එක හරි සෙල්ලක්කාර වැඩක් කරේ. ඉතින් ඒක කරන්න නරකයි මරන්නේ ඉස්සර එහෙම කරුවා නම් අර ඒ තිබුණ සම්මත නීති කැඩෙන නිසා. නමුත් මේ වැඩේ කරලා සර්වඥ වහන්සේ මේ විදිහ අර්ථකථනයක් නොදෙන්න මොන දෙයක් හිටියේද? අනේ මෙච්චර මේ එළෝ මේ රුවානෙච්ච හිතුමාට මොකද කලකොල වෙන්නේ? මෙච්චර බණ භාවනා කරන කට්ටිය මොකද මේ මරණ මොහොතදී හිත කලකොල වෙන්නේ කියලා নানা ආකාර දේවල් වෙන්න පුළුවන්. මොකද සර්වඥාන්සේ අර දුරදක්න ඇහැ නැත්නම් මේ විඤ්ඤු පච්චක ඥානෙ නිසා උන්වහන්සේ මේ වෙච්ච දිග්ග වෙච්ච කියලා දැනගත හැකි. ඒ නිසා මේ සාමත ලෝකයේ සාධාරණේ වුණත් අසාධාරණේ වුණත් මේ කරන කටයුතු දිහා අර ප්‍රත්‍යක්ෂ පැත්තෙන් බලනකොට හුදු ළමා නාඩගමක් විතරයි. පුංචි දරුවන් දෙල්ලම් බත් කියන්නේ ගිහිල්ලා මම අම්මා වෙන්න ඔයා තාත්තා වෙන්න මෙයා පුතා වෙන්න කියලා තාත්තගේ සපත්තු දෙකක් අරගෙන අම්මගේ සාජිත් අරගෙන පොල් කටු අරගෙන කරන දෙල්ලමක් තමයි මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ. හැබැයි දන්න කෙනා කවදාකවත් ඒක විහිළුවට ලක් කරන්නේ නැහැ. මොකද පොඩි උන්ට ඔය විහිළුවක් කියලා කියවොත් උඹ දෙල්ලන් කියලා බැටරිලා උඹ අඬන්න පටන් ගත්තොත් අලි කරදරේ ඉඳ අම්මලා තාත්තලා තාවෝ බබා ඔයා අම්මා මෙයා තාත්තා කියලා යන්නයි. ඒ වගේ තමයි මේ ප්‍රත්‍යක්ෂ කරපු විඤ්ඤු පුරුෂයෝ කවදාකවත් මේ ලෝකයේ තියෙන දේවල් කලහපන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. නමුත් තේරුම් ගන්නවා අනේ මේ තාලෙට ගිහිල්ලා කවදා ගොඩේ කියලා. අන්න එහෙම කරන්න පුළුවන් සාසනයක් නේ. එහෙම වැඩ කරන්න පුළුවන් සාසනයක් අපි ළඟ ඉන්නේ කියලා දැනගන්නකොට මේ සරුවචනාංශය දන්නවා මේ සාසනේ මේ මොකද තිබුණාට ඒ ඇත්තම සහත් තුනක්. නැත්නම් වෙන ආර්ය මාර්ගේ නම් ලැබුවා මෙන්න මේ විදිහට මේ ධර්ම ගුණ පිටු කිරීමේ ශක්තිය කිසි කෙනෙකුට නැහැ සරුවචනාංශයේ. ඉතින් උන්වහන්සේ කොච්චරද කියනවනම් සරුවචනාංශයේ ගුණ සරුවත්යන් වහන්සේ නම ජීවිත කාලේ පුරාම කීකිය හිටියා. ඉවර කරන්න බෑ කියලා සරුවත්යන් වහන්සේම දේශනා කළා තියෙනවා. සරුවත්ඥ ගුණ සරුවත්යන් වහන්සේ නමකටවත් මුළු බුද්ධ කෘත්‍ය පැත්තක කියලා කීකිය හිටියත් අවුරුදු 45ක් අපේ සරුවත්යන් කරේට ඉවර කරන්න බෑ. ධර්ම ගුණත් ඒ වගේ. සංඝ ගුණත් ඒ වගේ. නමුත් සරුවත්යන් මේක කාලයක් පවතින විදිහට උන්වහන්සේ පිළි කිරීමක් කරන කරන්නේ. උන්වහන්සේගේ කරුණේ ඥානෙ මේක සුවක්ඛාතයි කියුවට පස්සේ දැන් හොල්ලන්න දෙයක් නැහැ නමුත් අපිට ගොඩාක් දවසින් දවස භාවනා කරනකොට කරනකොට මොකක්ද ගුණේ මේ පොක වැඩිමක් වෙනවා. ඒ සාන්දෘෂ්ටික ගුණය ඉන්නේ ඉන්නේ ඉන්නේ තේරෙන පටන් ගන්නවා. අකාලිකෝ ඒහිපාතිකෝ ඕකනයිකෝ පච්චත්තං වේිතබෝ විඤ්ඤුයි කියන මේ පද ගලේ කොටපු අකුරු වගේ එකම ඇලපිල්ලක් අපාතිලක් වෙනස් කරන්න බෑ. භාවනා කරගෙන කරගෙන යනකොට තමයි මේ ධර්මයේ ගැන මොකක්ද කියලා වැටෙන්නේ. එහෙම නොකර නැත්තම් මේක මේ සූත්‍රමය වශයෙන් වදයක් නැතුව නෙවෙයි. එහෙම නැතුව මේක චින්තාමය වශයෙන් බලන්න නැත්නම් තර්කයක් නැතුවත් නෙවෙයි. මොකද මම මේ උත්සාහ කරේ ඒ ප්‍රත්‍යක්ෂ කරපු කෙනාට ඒවා තේරෙම නිකන් ලබන ආදමක් වෙනවා. ඒවා තේරෙම නිකන් සංකේත පමණයි. අවබෝධ කරනකොට අඤ්ඤෝ ආවෝ ගතකස්සමංගෝ ගීජනාලේ පාර වෙනවා. අන්න එවැනි ධර්මතාවයකට යන නිසා අපි කවදාකවත් මේ ධර්ම ගමනේ යද්දී මේ ලාමක පුංචි දේවල් වල නතර වෙන්න එපා. කිසිසේත්ම මේ ලෝකේ තියෙන ආමිෂ, නිර්ආමිෂ කිසිම සැපයක්. මේකට හේතු කරන්න එපා. මේක අවේදිත සුඛයකට මෙයන් දාලා. ඒ නිසා මගේ ගියම් වෙන සෑම දෙයක්ම සත්‍යයට ලක් කරන්න. මෙහෙ කරන්න. මෙහෙ කරගෙන කරගෙන ගියොත් මේ භාවනාවේ හම්බෙන සෑම හොඳ ප්‍රතිඵලයක්ම හම්බෙන බාධක සෑම දෙයක්ම මෙහි කරගෙන කරගෙන ගියොත් තමයි අපිට ඒක කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ විශේෂයි අපේ දක්ෂතාවය වැඩිනවා කියන්නේ. එහෙම නැත්නම් කවදාකවත් කෙලවර ගන්න හම් වෙන්නේ අපේ හිතේ තරම්ම මොනවා හරි මගදී හම් වෙන ඕන දෙයක් අල්ල බදාගෙන එක්කෝ ඒක ගැටෙනවා එහෙම නැත්නම් ඒක බැදෙනවා. ඒ දෙක හදාන්න යන නම් අපි ප්‍රත්‍යක්ෂ මිශ්‍රණය යනවා. ඒ වගේම මේකට ඒ ඕනම ගැටලු අවස්ථාවකදී මධ්‍යම ප්‍රතිපදාව යෝනිසමනස්කාරය ඉස්සර කරගන්න ඒ ප්‍රත්‍යක්ෂ නුවණක් කොට ගන්න. එහෙම නැතු මේ මුලදම නුවණ කිව්වේ. මුලදම නුවණ මුල් වෙන්න පුළුවන්. මොකක් ප්‍රත්‍යක්ෂ නුවණ තමයි වණ කරන්නේ. ඒක එනකොට පේන එක මොනම දෙයකින්වත් වෙන දෙයක් එක්ක හේතු කරන්න බෑ. ගණිතව කරන්න බෑ. ඒක ඒකමයි. ඉතින් ඒක නිසා අපි මේ ජීවිතයේ දවස් දෙක තුනක් හරි අරගෙන මේ වගේ දෙයකට යොදවනවා. දැන් වටිනා කාලෙකට යොදවනවා කියලා කිව්වට පස්සේ ඒ අර ප්‍රත්‍යක්ෂයට කරන මේ ගෞරවය නිසා ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන කතිය නිසා අපිට ජීවිතේ කරපු ලොකුම පින් කරනවා. එහෙම නැත්නම් මිනිසෙක් විසින් මිනිසෙකුට කරන්න ලොකුම කරුණාවයිති කියලා මේකට කියන්න පුළුවන්. මේ වගේ කරන්නේ නැතුව කියන්නේ වෙන මොනම ක්‍රමයකින්වත් එන ඉන්ජෙක්ෂන් එකකින්වත් ඔපරේෂන් එකකින්වත් කාගරි ආශිර්වාදයකින්වත් පතලවක් වෙන පින්කම් කරලවත් කවදාවත් මේ ප්‍රත්‍යක්ෂයෙන් නම් අලබු කියන්න බෑ. අපි හිතාන ඉන්නවා මේ අනික් අයට උදව්වතාව කිරීමෙන් නානාත්ම දේවල් කිරීමෙන් අපි ඒ තොගේට අහුවෙලා ඉඳපු ගමන් නිවන් දකි කියලා. ඒක නම් කවදාකවත් වෙන්නේ නැහැ. කවදාවත් ඒක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යා යුතු ගමන මේ හරහා යා යුතුමයි. ඒක නිසා අපි ඒ සඳහා ඉස්සරහට යන්න යන්න අපිට කරදර අඩු වෙයි කියලා මොනම නාටකයක් කියන්නේ. වැඩි වෙනවා කියන එක නම් ගෙස් කරන්න පුළුවන්. ඒ කියන වෙලාවේ තමයි මේ හම්බෙච්ච අවස්ථාවේදී මේව ප්‍රත්‍යක්ෂේ කළ යුතුම තියෙදි කරන ඉන්නවනම් ඉතින් ඒක නට දොස් කියන දෙයක්වත් නෑ මොකද අපිත් මෙතුක් කල් සංසාරේ මොඩකම කරලා තියෙනවා. නමුත් කරුණාවෙන් මතක් කරන්න පුළුවන් එහෙනම් ඥානය තියෙනවා සකහා බලන්න කියන්න පුළුවන් දැන් තර්කයට දාලා එන්නේ එන්නේ අපි වයසට යන බව විශ්වාස නම් අපි එන්නේ එන්නේ ලෙඩ වෙන්න තියෙන අවස්ථාව වැඩි නම් මරණ චිත්තක්ෂණේ මේ වගේ දේවල් කරන්න බැරි බව තේරෙනවා නම් අද තමයි දවසේ ඒ නිසාද සින්බුත් අහන්නේ මම දැන් මෙතන කියන එකට උදාහරණයක් වශයෙන් කියනවා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන වෙනම් කොහෙද යකෝ මම නෙවෙයි නම් කවුද යකෝ කියලා කියලාන්නේ. ඒක නිතරම මම දැන් මෙතන ගන්නවා. ඊය ගමන්ම කියන්න වෙනවා එහෙනම් චිත්තක්ෂණ කරනවා. ඒක වස්තු කොට ගන්න කපේ වස්තු කොටන් කියන්නේ ඕනෝක තමයි. ඒ නැත්නම් බෝඩ් එක අල්ලලා ගහ ගන්න ඕන දොරේ මෙන්න මේ ගැවට වදකට නිතරම මේක මෙනගෙනකොට අපි ගොඩාක් අර ප්‍රත්‍යක්ෂයට සමීපස්ත වෙන ගතියක් එනවා. එහෙම නැතුව ඉද දුන්නොත් තර්ක ඥානමයි දියන්නේ. සද්ධාමයි දියන්නේ. මොකද ඒක බහුලයි. ඒක බහුතරේ ඒකයි. ඒක ප්‍රත්‍යක්ෂයේ දිනන්න නම් විඤ්ඤාණ පුරුෂයේගේ ඒ සහයෝගය අවශ්‍යයි. ඉතින් ඒකට සුදුසු විඤ්ඤාණ භාවයක් අපි ළඟ තියෙනවා නම් අපි ඒ ඒ ගත්ත වරේ, ඒ ගත්ත දුහුරේ මේ මහත්ම දිගට ගෙනියනවා. ඒක මේ ධර්මයේ පුදුමාකාර ආරාධනාවක් කරනවා. නමුත් ඒ වගේම මේ මුතුලජානන් වහන්සේ විසින් නැත්නම් සර්වඥාන්සේ විසින් ගරුතන්හි ගුරුසන්හි ගලපු දෙයක්. ඉතින් අපිට ඒකේ ඔය මාසු පිටින් බලන බලනකොට වැඩි මේක ඇතුළට යන්න නම් අපිට වෙන දෙයකින් මේක හිතු කරන්න බෑ ගලපන්න බෑ කියලා යුතුයමයි කියන අදහස ආවට පස්සේ මේ ධර්මයේ ඇතුළට පුදුම සාදරකමක් අපිව සිපරඳ ගන්න ගැතිය ධර්මයේ තියෙනවා. එතකොට අපිට ධර්ම ආරක්ෂාව සැලසෙනකොට අපිව වෙන ක්‍රමවලින් ටික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් ලබාට තියෙන දේවල් වගේ දස දහස් ගුණයකින් පිරිච්ච ගතියක්, සම්පත්‍ති කරගතියක් එන්න පටන් ගන්නවා. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒක දන්නේ නැති ප්‍රත්‍යක්ෂ නැති කට්ටිය තමයි ඒක මේ මුදලෙන් දේශපාලන වාසියෙන් සමාජික තත්ත්වයෙන් කරන්න හදන්නේ. නමුත් ඒක ඉතින් අර නොදැනුවත්කමන කරන දෙයක්. දන්න කට්ටියට ඉච්ඡා වේග දඟලන දෙයක් නැහැ. ඊට වඩා සියුම් ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් මේ ගත කර කාලය මේ අතු තනියම වශයෙන් සන්තෝෂ වෙන්න ඕනේ. අපි එක එකනා සූසි ගන්නලා කිව්වට කරපු වැඩක් නෙවෙයි. අපේම ශක්තිය වලින් තමයි අපි මෙතෙන් යනකම් ඇවිල්ලා තියෙන්නේ. නමුත් එවැනි ශක්ති සහිත පිළිසක් එක වහලකට එකතු වුණා කියනනම් මහ විශාල ආශ්චර්යයක්. ඊට පස්සේ අපි ලොකු එකිනෙකා දැක්කට පස්සේ විශාල බලවේගයක් නැත්නම් ඒකට කියන්න තියෙන්නේ මේ බල ඇණියක් හැදෙන්න පටන් ගත්තට පස්සේ මොකක්වත් නැහැ හැමදේම නමාගෙන යන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක්වත් මේ ප්‍රතිසද කරගන්න පුළුවන් බෑ. අනිවාර්යයෙන්ම අදට වැඩිය හොඳ ඒ කියන්නේ අපි කියන සීල අධිශීලයක් වඩපත් කරගන්න අනිවාර්ය අධිෂ්ඨාන කරන්න ඕනේ. චිත්ත භාවන අධිචිත්ත භාවන වඩපත් කරන්න අධිෂ්ඨාන කරන්න ඕනේ. ප්‍රඥා භාවන අධි ප්‍රඥා භාවන වඩපත් කරන්න ඕනේ. කුසලය අධි කුසලයක් බවට මහත්ඵල මහානිසංස වෙන බවට කිසිම ඉඩක් නොතබා දිගට කරගෙන ගියොත් ඇත්තටම අපේ සාසනය විතරක් නෙමෙයි බාහිර සාසනත් පුදුමාකාර ආරක්ෂාවක් හම්බෙන්නේ. ඒකනම් බාහිර සාසනයත් අපිට ලොකු ආරක්ෂාවක් හම්බෙච්චාම මේ ගමන සෙල්ලම් ගමනක් වෙනවා. ඒකන සුන්දර ගමනක් වෙනවා. සවර්තනා කියා වගේ සුන්දර ගමනක් කරන්න මේ ඒ අර අදිෂ්ඨාන ශක්තිය කියන්නේ ඒකනේ පිරිස් එක්ක සමග සතු සමාදානෙන් ගියාම මේ ජීවිතයේ මේ දුෂ්කර වූ භ්‍රමචර්ය ඒක හරියට යන්න පුළුවන් කමනක් වඩපත් වෙනවා. ඒ නිසා මේ අපි එකතු කරලා මේ ලැබිච්ච ඒ දන්ද කුසල නිසා සියලු දිනාටම මේක භ්‍රමචර්ය ජීවිතේ දුෂ්කර වූ භ්‍රමචර්ය ජීවිතේ මේ කල්යාණික ඇසුර නිසා අපිට සාක්ෂාත් වෙලා තියෙන්නේ අපි ගමන ඉවර වෙනකම් මේ කල්යාණික පොරොන්දු කඩ නොකර අපි අපේ යුතුයකම් ඉෂ්ට කරන ගමන් සාමාන්‍ය ජීවිතෙම සිද්ධ වෙන ගමන් මේ ප්‍රත්‍යක්ෂ වූ දේ මේ ජීවිතයේ මේ කෞතුම දිවි සම්බුද්ධ සාසනය තුල සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනා සබා ගන්න. සිළු දිනාටම කිසිම බාධාකින් කරදරකින් තොරව නැත්නම් මේ බාධා කරදර හරහා යන තුලින් මේ ශක්තිය කිරීමට අවශ්‍ය ශක්තිය බහිර්ය ඵලයේ ලැබේවා කියන ආශිර්වාදයෙන් අද මේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. මේ පමණින් අපේ ඒ ධර්ම ගුණය ධර්ම රත්නයේ ගුණ පිළිබඳ දේශනා මාලාවක් නෙමෙයිනෝ සිල් දෙනාටම දැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලාව කතා කරලා තියෙන මේ කාලය ඉතින් අපි පැහැදිලි විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ඉතුරු කාලය ධර්ම සාකච්ඡාවක් සඳහා හෝ වෙන සුවේක බලයුතු දේවල් තියෙනවා දැන් ධර්මයෙන් සම්බන්ධ කරගෙන මේක සාකච්ඡාවක් ඇත්ත යන මාතෘකාව යැයි කාලය ගත කරන්න පුළුවන් ඒ නිසා මම කරුණාවෙන් සාර්ථකව මතක් කර දෙනවා මේ ප්‍රශ්න හෝ වෙන සුවේක බලයුතු දේවල් තියෙනවා ධර්ම සාකච්ඡාවක් වශයෙන් විසු ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන්න. Thank mm-hmm. you. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කරා සම්පාද ගැන ඉතින් අපි කොහොමද කියන්නේ අපේ නොදැනුවත් වීම නිසා අවිද්‍යාව නිසා අපි පටිච්චසමුපාදේ අපි නොදැනුවත්කම නිසා පටිච්චසමුපාදේ කරගෙන ගිහිල්ලා මේ භවය දික් කරගන්නවා කියලා. ඉතින් ඒ භවය දැන් මට මෙතන විපස්සන දෙකක් අහන්න වෙනවා. එකක් තමයි පටිච්චසමුප්පාදයට කර්මය සම්බන්ධ වෙන්නේ කර්ම භවෙන්ද කියලා. ඒ කියන්නේ පස්ස වේදනා සංනා උපාදාන භව එතන භවේ කම්ම භවේ ඉඳලා කර්මය මේකට අපේ පැවැත්මට සම්බන්ධ වෙන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මේ දැන් පස්ස වේදනා පස්ස වේදනා සංඥා විඥාන පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන එක. එතරම් දැන් චේතනාවම චේතනාවම කර්මයයි කියලා කියනවා. එතකොට අතන අනිත්‍යයෙන් පස්ස වේදනා සංනා උපාදාන භව කියලා. ඉතින් දැන් අර සංඥා වේදනා කියන එක පෙන්නට පස්සේ මෙතන සිත ඇති වෙනවත් එකම පැරලල් භවයේ ඇති වෙනවා. ඉතින් ඒ පිළිබඳව විස්තරයක් කරොත් කරන මාළුයි මූල ධර්මයෙන් අපිට කවදාකවත් අන්විසන්න බෑ. නමුත් අපිට අර සර්වඥාගේ ඉදිරිපත් කරපු මාර්ගයේ විදිහට පස්සේ කියන තුන විශේෂයෙන්ම අදහන සූත්‍රය ගත්තොත් ඊගනිකායේ සඳහන් සූත්‍රයක්. මේකදී සර්වඥාන්සේ මේකම නෙවෙයි නමුත් මේක ආහන ප්‍රශ්නයකට උත්තර දෙනවා. උන්වහන්සේ දීපත් කරනවා මේ ගෞතම සර්වඥාන්සේගේ පටන් සත්පුදු පියාණන් වහන්සේට දක්වාම ඉදිරියට. ඉදිරියට දීපත් කරලා විපස්සී සර්වඥන් වහන්සේ සත්‍ය අවබෝධ කරපු තැනදී විපස්සී සර්වඥන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් වෙන්න කාලේ උන්වහන්සේ තර්කයට සද්ධාවෙන් මේ අනුමාන ඥානයට කල්පනා කරාලු මේ මරණය නැති කිරීම නැත්නම් අමරණීය වීමයි අපේ මේ පරමාර්ථය මරණය කියන්නේ මේ මරණ දුක ප්‍රධාන කරගත්ත මේ දුක නැති කිරීමට අමරණීය වීමනේ අපි නිවන කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ අමරණීයත්වයක් එන්න පුළුවන්ද જાති අතීත ආකාරයෙන්. උපදිච්ච කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් කියලා. ඒක උනාගේ පැහැදිලිව කියනකොට තියෙනවා જાතිය තියෙනවා නම් අමරණීයත්වයක් නැහැ. අමරණීයත්වයකට එන්න જાතිය නැති කරන්නේ. ඕකම ඇති ඇත්තට. මුඟ දෙනකොට කාටවත් පටවන්න අපට නෝනකට කියන જાතිය තියාගෙන අනුන්නේ. කාසිය දෙකක් ඔය කියන්නේ. උපදුනොත් මරණ මරණම ඒක ආයේ මොකක්ද යන්නේ. අපි කිව්වොත් වෙන හතේ කාසියක් කරන්නේ කරත් එක ගිනි ඔළුව තියෙන අනිත් පැත්තේ ඔළුව ගහ තියෙනවානේ. අපිට දෙන්නේ කියලා කාසියක් ඔළුව ගහ විතරක් තියෙන පැත්තක් කාසියක්. කදාකට දෙන්නා. මෙවැනි ගොළුවක් තිබේම අහුවේ. කාසිය දෙපැත්තෙන් කියන නිසා ජාති අපේ ජාතිය ගන්නකොට මරණයත් එක්කම ඒ කියනවා හතු බිම්මලක් මේ බිම්මල් මේ මල් නයි හත්ත පොළවේ උඩට මතු වෙනකොට ඒක උඩ සක්කන්ලක් ඇරගෙනමයි උඩට එන්නේ පොළවේ ස්වරූපේ අය කැඩිලා සක්කන්ලක් තමයි ඒක නිසා අපි ළඟ තියෙනවා මායාවක් මේ ජාතිය තියාගෙන මරණය නැති කරන්නේ වෙන්නේ ඒ මේ සාරවචනාවේ පස්සේ දරවචනාවේ දෙකලා තියෙනවා ජාතිය අතීතකල් මරණය නැති කරන්න බෑ ඒ නිසා ජාතින් සමහරනේ මම නිසා ජාති වෙනවා නම් ජාතිය නැති කිරීමේ වැඩ පිළිවෙලට වහිනවා. ආයෙ මතු මතේ ජාතිය නැති කරන්නේ. ඉතින් ඕකට මම හිතනවා මෙතන ඉන්න කී දෙනෙක් අත උසයි කියලා. උගය දෙනෙක් ඒකට බයයි. අපි ඒක මතක කරන්නේ මේක කියන්නේ මම කතා පටන් අරගත්තේ ඊට පස්සේ ජාතිය ඇතිවීමට භවපත්‍ය ඥාති කියන තැන ආසන්න හේතුව කල්පනා කරන මේ පැවැත්ම කියන තාකල් කොහෙද උපදින්නේ. ආයේගේ කතාවක් නැහැ. නිසා භවයේ නිසා ඥාතිය ඥාති නිසා භව කියන අන්‍යමන්‍ය ප්‍රත්‍යය. මරණය නිසා ඥාතියක් ඇති වෙනවා ඥාති නිසා මරණයක් ඇති වෙනවා. ඒක දිගේ එකපාරට යන ලිනියර් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි මේක රෙසිප්‍රොකල්. ඊට පස්සේ භවය තියෙනවනම් ඥාතියක් එන්න ඕනේ. ඥාතියක් තියෙනවනම් ඒවත් දැන් භවයට කොහොමද පහිනවම නැත්නම් පුළුවන්. භවයේ පළත් යන උත්සාහය. ඊට පස්සේ භාවයට යනකොට උපාදාන පත්‍ය භව උපාදාන භවය වෙන භවෙන් තව පදානවා අපි හිතන පැත්ත සම්පූර්ණ අනිත් පැත්තට මේ චක්‍රය කරකවන ප්‍රතිපන්න භාවය ඊට පස්සේ උපාදාන නිසා තණ්හා තණ්හා නිසා උපාදාන මේ දෙක සම්බන්ධතාවයක් මේ ප්‍රතිපන්න භාවය දපච්චි භාවය තේරෙලා ඒ තණ්හා හේතුලා තියෙන්නේ බස සලායතන එහෙම දිගට දිගට දිගට දිගට මේ තාම බුදු වෙලා නැතුව කල්පනා කරගෙන උනන්දේ ගිහිල්ලා ඒක දැනගතාවලු නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන තැනට ආවට පස්සේ උන්ව ගෙනාවු තර්ක ක්‍රමයේ උදලින් යහපැත්තට දාන්න බැරිමා. එතිදි කියනවා ඒ දක්වම හැම එකම අනුමාන ඥාණයෙන් කරගෙන කරගෙන කරගෙන පස්සේ පස්සේ මේ විකාර ඇත්තටම හරි ගැඹුරු ෆිලොසොෆයිසේෂන් එකක්. කරන ගියාට පස්සේ නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපඥාන පච්චුදාවත්තන් කියලා රබර් බෝලකින් ගලකට ගහනවා ඒ ගහන්න ගහන්න පණින් පටන් ගන්නවා. ඒ කියන්නේ කොහොමද නාම රූප නිසා විඥාන පහළින් විඥාන නිසා නාම රූප පහළ වෙන්නේ කියන එක එතෙන්ට යනකොට අපේ මනුස්ස තර්ක මනසේ කවදාකවත් කියන හැකියාවෙ මොතනින් එහාට යන්න බෑ. හැබැයි උත්තර යනකොට යන්න පුළුවන් හොඳ විඥානවත් කෙනෙක් තමයි. ඊට පස්සේ ඒ කියන්නේ අනුකූලව ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් ඕඩර් එකේ තියෙන අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන කියන එක නදී ඔය විඥානපච්ච නාම රූප නාම රූපච්ච විඥාන කියන කෙනෙන් එහාට යන්න බැරිව. ඊට පස්සේ මොනවාන්සේ මේක හිතාගත්තලු කමටාරක් විදියට. යම් කාලයක විඥාන කියනවා නම් විඥානත නාම රූප පහළ නාම රූප කියනවා නාම රූප විඥානේ පහළ වෙනවා මේ දෙක කරගෙන කරකැවිල්ල තියෙන මේ විෂම චක්‍රයේ විෂ සයිකල් එක තර්කේ මොන විදිහකට කරන්නේ කියලා. එතෙන්දි සර්වඥාන්තයේ අපේ ගෞතම සර්වඥාන්තය සඳහන් කරන එක වෙලාවක මුන්නාන්දට මේක වැටහෙනවත් එක්කම සාරඤ්‍යතාඥාන සාක්ෂාත් වීම උනන්ද. ඒ කියන්නේ පුරුෂයා භාවනා කරපු කෙනාගේ වෙනසක් ඇති නොවි පුද්ගලයා ඇඹරිලා යන්නේ නැතුව ඔතනින් යහට යන්න බෑ. සංකල්ප දිත්තේ මොහෙන් යහට යන්න බෑ. තර්කෙම මොහෙන් යහට යන්න බෑ. ඒ නිසා පොත්වල නම් විශ්වාස කරනවා විස්තර කරලා දෙනවා නාම රූප පත්‍ය විඥාන මේමයි විඥාන පත්‍ය නාම රූප මේමයි වෙන්නේ කියලා. නමුත් සරුවත්යන් වහන්සේම කියනවා මේ කවදාකවත් සත්‍යයට අල්ලන්න බෑ. එහෙම නැත්නම් අපි කියනවා රේකී අධ්‍යාපන ක්‍රමයට අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා මාත්‍යක ප්‍රශ්න කියන එක මෙහා පුරුකක මේ භව මේ සංහාවත් එක්ක මේ කම්ම භව වෙන හැටි මේ ඔක්කොටම අපිට යම් ප්‍රමාණයකට තාක්ෂික යන්න බැරි කමක් නැහැ. දැන් මූල ධර්ම වශයෙන් විස්තර කරන්න බැරි කමක් නැහැ. නමුත් ඒක වෙනකොට ඒ පුද්ගලයාගේ තුල අභ්‍යන්තර බාහිර ලෝක වෙනසක් ඇති කරගෙන තමයි යන්නේ. ඒ නිසා අපි මුලින්ම අවිද්‍යාවච්ඡා සංඛාර කියන තැනට ගත්තාම අපි නොදැනුවත්කම